අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරයන්කේ වාඩි වී ටික වේලාවකින් කය සැහැල්ලුවේ. එනම් කය නොදැනෙන වාගේ තත්වයකට පත්වේ. ඉන්පසු හුස්ම නොදැනෙනවා නොදැනෙනවා වාගේ තත්වයකට පත්වී නාසය අවට ප්‍රදේශයේ කම්පණය වන බුබුලු පුපුරන වැනි තත්වයක් දැනේ. මේ ඊතා වේගවත්ව සිදුවේ. ඒ නිසා මේ පිළිබඳ වැඩි විස්තර කිරීමට මට නොතේරේ. තවද මේ දෙස බලා සිටින විට මට කම්මැලිකමක් වාගේ දැනී සිත අරමුණු ගැනීමට උත්සාහ කරයි. සමහර විට නිදිමතටද පත්වේ. තවද මම ශරීරයේ අනෙක් ස්ථාන වරහන් ඇතුලේ හිස මුදුනේ සිට දෙපතුල දක්වා සිත ගෙන යන්නට උත්සාහ කරන විට එම බොහෝ තැන්වලද එම සංවේදනා ඇතිවේ. ගරු ස්වාමින් වහන්සේ ইহත සංවේදනා දැනුණ විට මම කුමක් කළ යුතුද? අනිත්‍යය මෙනෙහි කළ යුතුද? අප කෙරෙහි අනුකම්පාවෙන් මේ පහදා දෙන මැනවි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඒක ඇත්තටම ඒක පිළිබඳව කළ යුත්තේ මොකද්ද? පිහිටිය යුතු ආකාරය මොකද්ද කියන්නේ ඉස්සෙල්ලා ඒ sannivedana ඔය කියන sannivedana ටික පුළුවන් තරම් යාළු වෙන්න ඕනේ. පුළුවන් තරම් දවල්ට කනවා රැයට කනවා මනට්ටමට <clears throat> තමන්ගේ හැබෑ නිවහන බවපත් කරගන්න ඕන. එතකොට තමයි තේරෙයි මේ අරමුණු ගත්ත හිතේ වගේ නැතුව අර විදිහට පුපුරු ගහන වගේ දැනන්නේ sannivedanaye කිසියම් ආතතියක් නැහැ කිසියම් ආයාසයක් නැහැ කිසිම අසහනයක් නැහැ ඒක නිසා ඒකේ ඉන්නකොට වෙනදා ජීන ජීවිතේ සාමාන්‍ය තියෙන විදිහට පෙළෙන ගතිය, තවන ගතිය නැහැ. ඒකට හදිස්සියේ ගිහිල්ලා ආවට ඒකේ පෙළෙන ගතිය, තවන ගතිය නැහැ කියලා තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නිකන් පහළ වුණා, තනි වුණා, කොන් වුණා වගේ කියලා. ඒ නිසා නැවත නැවතත් එතෙන්ට යන්න බලන්න ගිහිල්ලා ඒ පාළු ගතිය, තනි ගතිය, කම්මැලි ගතිය තිබුණත් ලකුණු දෙකක් පරීක්ෂා කරන්න කියන සරුවචන් හන්සේ. මෙතෙන්ට යන්නේ අහම්බෙන්ද නැත්නම් ප්‍රතිපදාව හරහද කියලා බලන්න කියලා. මේ තමයි භාවනා කරපු නිසා ලැබිච්ච එකක්ද එහෙම නැත්නම් අහම්බයක්ද කියලා. දෙක එතෙන්ද ගිහිල්ලා එතන ආතතිය අඩුද වැඩිද එහෙම නැත්නම් අතහානිය අඩුද වැඩිද කියන එක නැත්නම් කියන්නේ කෙලෙස් අඩුද වැඩිද කියන දේ විතර සාකච්ඡා කරන්න නැත්නම් මේ දෙක උරගා බලන්න බලන්න බලන්න තමන්ට වෙන්නේ මේ දේ වැඩි ඇසුරට ලං වෙනවා සමීප වෙනවා අන්තිමට ඒක තමන්ගේ හැබෑනි වහන බාටපත් වෙන්න ඕන ඊට පස්සේ තමයි යාට ඒ ඒ தત્ත්වය පිළිබඳව හදිසියේ දකපු එකත් නිතර නිතර ඒක ගිහිලා පුරුදු කරගත්තට පස්සේ ඒ තුළ ඇතිවෙන පරිණාමය ඒ තුළ ඇතිවෙන විපරිණාමය ඒ පුද්ගලයාගේ පෞරුෂත්වය වෙනස් කරනවා. එනිසා මෙතෙන් යන්න දන්න එක ලොකු ලාභයක්. ඒක දියුණු කරගෙන නිතර යන්න පුළුවන් තරක් පාඩපත් කරගෙන වැඩි වේලාවක් එකේ ඉන්න පුළුවන් තත්ත්වයටපත් කරගන්න පුළුවන් නම් ඒ බවට කටයුතු කිරීම සඳහා ක්‍රම තුනක් ਸਰවඥන්සේ පෙන්නලා තිනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා. Taman යමක් වචනයක් කතා කරනකොට හැම වෙලාවෙම බලන්න අනුන් අවශ්‍යන නොදන්න දෙයකින් කුප්පණ වචන කතා කරන කෙනාට තමනුත් ඇවිස්සලා මේකට යන දෙන්නේ නැති වෙනවා. ඒ නිසා සම්මා වාචා වෙනු මිච්ඡා වාචා වෙනුවට සම්මා වාචා කරලා පුළුවන් තරම් කතාවෙන් වැලකිලා ඉන්න කෙනාට මෙතෙන් යන්න දීසි. කය අනවශ්‍ය කර්මාන්ත වලට යොදලා කම්මාරාමතාවට යොදන්න නැතුව පුළුවන් තරම් අධ්‍යාත්මනය කරන්න මෙතෙන් යන්න ලීසි. තමගේ ජීවන රටාව අනුසූරකන්නේ නැති එහෙමද පරිසර දූෂණය කරන්නේ නැති අනුන්ට කරදර වෙන්නේ නැති කෙනාට මෙතෙන් යන්න ලීසි. එනිසා මෙතෙන් ගිය කෙනා ඒක දියුණු කරනකොට දියුණු කරන්න හදනවා කියන්නේ එයා අනිවාර්යයෙන්ම කයෙන් වචනයෙන් ජීවන රටාවෙන් බැඳෙන්න ඕන. ඉතින් මේක දැනගත්තාට පස්සේ තමන් වචනේ තාම වෙනස් කරන්න තු පුරුදු තාලෙටම කතා කරනවා නම් මේක තේරුම් ගත්තට පස්සේ වෙනදා තාලෙටම කර්මාන්තශීලීව කාර්යබහුලව ගත කරනවා නම් මේක දැනගත්තට පස්සේ තාමත් පරණ පුරුදු ජීවන රටාව අනුසූරකෑම එහෙම නැත්නම් අනුන්ට හිරිහර වෙන දේවල් අනුන්ට බලපෑමක් කරන දේවල් කරනවා නම් මේකට නැවත නැවත යන්න තියෙන ඉඩ අඩුයි. ඒ නිසා නැවත නැවත යන්න කැමති එකනා මේ තුන් පැත්තෙන් කැපකිරීමක් කරන්න ඕනේ. මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව කියන එක. ඉතින් මේ තුන තමයි සාමාන්‍යයෙන් අපි බාහිර සාසනය කියලා කියන්නේ. ඉතින් තමන් එව්වට අපකප වෙන්න කැමති නැතුව මේක ප්‍රාර්ථනා කළ පමණින් ලැබෙන්නේ නැහැ. භාවනාවන්සා ලැබිලා තියෙනවා. නමුත් භාවිතයෙන්ද බහුලීගත වෙන්න කම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුනේ පිළිපදින්න. එතකොට ඒක Taman ඒ උත්සාහය ගන්නකොට භාවනා නොකරන කෙනෙකුට උනත් තේරෙනවා මේ මනස තුළ ඉච්ඡිත තිබුණු ශික්ෂාවට වඩා ඉස්තර තිබුණු සීලයට වඩා අදි සීලයකට යා අපවෙච්ච ගතියක් කැපවෙච්ච ගතියක් පේනවා. ඉතින් ඒ නිසා ඒකේ පිටතට සහ අභ්‍යන්තර වශයෙන් තද සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා දල වශයෙන් කියන්න පුළුවන් ওই ඇතිවෙච්ච එක වැඩි කිරීම සඳහා ඉක්මනට ඔතෙන් යන්න පුළුවන් ඒව සඳහා කුමක් කළ යුතුද කරන්න කුමක් කළ යුතුද ඒ දේ කරන්න. හැබැයි මේ කියලා තියෙන විදිහට ওই කියන තැන නීරස ගතියක් කම්මැලි ගතියක් තියෙනවා. ඒ නීරස ගතිය කම්මැලි ගතිය නිසා අපි කබලෙන් ලිපට වැටලා මේ නීරසකම නැති කරන්න කරන හරියක් කෙලස්. ඒ කම්මැලිකම නැති කිරීම සඳහා කරන හරියක් කෙලෙස්. ඉතින් එතකොට මිච්ඡා වාචා වලට වැටෙනවා, මිච්ඡා කම්මන්ත වලට වැටෙනවා, මිච්ඡා ආජීවයට වැටෙනවා. ඉතින් ඒ නිසා යාට වගවීම වැඩි සාමාන්‍ය පුරවැසියෙකුට වැඩිය. වගවීම වැඩි මේක තේරුම් ගත්ත කෙනාට මේක අරසා කරනවා කියන එක. අන්තිමට බහුවචනෙන් සිද්ධ වෙන්නේ නැහැ. Taman විතරයි. අපි මේ මුළු ඔක්කොම සභාවෙ ඉන්න ඔක්කොම තමා වාචා කරන්න හදනවා කියලා ඒක බලාපොරොත්තු වෙන්න බෑ. ඔක්කොමල ආජීවයෙන් වග වෙනවා කියන්න බෑ. තමන්ගේ එන්නේ එන්න ප්‍රතිතද කර ගැනීම කරන්න. ඒක තමයි බාහිරට තියෙන එක, ඇතුළත තියෙන එක තමයි මේ தත්ත්වෙට නැවත නැවත අනේක. ඒ සඳහා පළවෙනියම දතියුද්ද මේක හරි කියලා බාර ගන්නවා. ඊට පස්සේ ඒක දිනු කිරීම සඳහා කරන කටයුතු තමයි අපේ ආධ්‍යාත්මික ජීවිතය කියලා කියන්නේ. ඉතින් ඒක බුදුසසුන් වහන්සේ ඉන්න කාලේ සවැත් නුවර විතරක් වෙච්ච එකක් නෙවෙයි. අද වුණත් මේක තේරුම් ගත්ත කෙනාට තේරුම් ගත්තේ නැති කෙනාට වැඩිය සදාචාරාත්මක වගවීම වැඩි. සදාචාරාත්මක වගකීම වැඩි. රට රකින්න යමක් තියෙනවා. ඒක හඳුන්ලා දුන්නාට පස්සේ රකින්න නැත්තම් ඒකට එයාට පාඩුයි සාසනටත් පාඩුයි. ඒ නිසා හොඳට වගකීමක් හරි කර කන්නේ තෙන්න ගියාට පස්සේ වෙනසට වඩා සීලයට වඩා අදි සීලයක් ප්‍රතදාචාරාත්මක වගවීමක් ඇතුව කටයුතු කරනවා නම් ඒක ධර්ම ගෞරවයකුත් වෙනවා බුද්ධ ගෞරවයකුත් වෙනවා සංඝ ගෞරවයකුත් වෙනවා තමන්ගේම සීලය පිළිබඳ ගෞරවයකුත් වෙනවා මේකට කියනවා මනුස්සයා ඔසවා තබනවා කියලා. මේ මනුස්සයා ආර්ය தත්ත්වයටපත් කරනවා කියලා. මේ මනුස්සයා එන්නේ එන්නේ එන්නේ අප්ලිෆ්ටිං. ඉහළ ඉහළ මට්ටම් වලට යනවා. එතකොට යාට පේනවා ඒ මට්ටමේ හැසිරෙනාත් එක්ක ඉබේම සම්බන්ධ වෙනවා. අර පහළ මට්ටමට යන කට්ටියත් එක්ක ඉබේම වෙන්වීමක් සිද්ධ වෙනවා. ඒක ඉතින් හිමීට සිද්ධ වෙන්නේ. ඒක මේකෙන් හම්බෙන අතුරුඵලයක්. නමුත් මේක බහුලීගත කිරීම කියන එක තමයි සාමාන්‍ය දෙන වගකීම මේ වගේ දේ ලැබපු කෙනාට.